මහා ප්‍රමාණ පින්කම් අපිට ඇහිලා තිනවා කරනවා. මම මහත්කල දැකලා නැති වුණා. නමුත් ඒ වෙලාවේ වුණත් අපේ හිතේ මහත්කය කරේ මෛත්‍රිය සකස් වෙනවා. මොකද සාසනයේ සාසනයේ තිබෙන නිසායි අපි ප්‍රයෝජන ගන්න. ඒ සමහර සාසනයේ දායකයෙක් අවශ්‍යයි, භික්ෂුවක් අවශ්‍යයි, දෙගොල්ලම අවශ්‍යයි. අපිට තනියම ගමේ ගමන යන්න බෑ. මහත්කල පෝෂණය කළ දෙන සාසනය තුල තමයි මහත්කය අපි මේ තැනට එන්නේ. ඒ නිසා අපි මෙතෙන්ට ආවේ ආවිල්ලා අපි ලබන සතුටක් තියෙනවා නම් ඒ සතුට මහත් වෙලාට දැකලා සතුට වෙන්න පුළුවන්. මොකද මහත් වෙලා ඒකට උපකාර වෙලා තියෙන අපිට මෙතෙන්ට එන්නේ. ඒ නිසා මන්ට ඒවා අප්‍රමාණ පින්. අපි කාට හරි බණ පදයක් කියනවා නම් ඒ පින මහත් වෙලාට යනවා. මහත් වෙලා ඒ කලාව සාසනික සේවා නිසා ඒ කොයි කොයි පන්සලක මම ගැන නෙමෙයි කියන ඕනම තැනක ඒවා කරපු දේවල් මහත්ව මහත් වෙලාට උනන ලිඳකින් උනනවා වගේ පින ලැබෙනවා. නමුත් මහත්ව සංස්කාරය වනිත්. ඒක හොඳට තේරුම් ගන්න. දානය කියන්නේ සංස්කාරයක්. සීලය කියන්නේ සංස්කාරයක්. සමාධිය කියන්නේ සංස්කාරයක්. සංස්කාරය අනිත්‍යයි සංස්කාරය බියකරුයි සංස්කාරය අනතුරුදායකයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සංස්කාරයන් දානයත් අනතුරුදායකයි සීලයත් අනතුරුදායකයි සමාධියත් අනතුරුදායකයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඒ කියන්නේ එහෙම ඇයි ඒ කියන්නේ? මොකද දැන් මේ මේ රටේ කාන්තාවක් ඉන්නවා. ප්‍රභූම කාන්තාවක්. ඒ ප්‍රභූ කාන්තාව මහත්වෝ සියලුම දේන් පිළිලයාට. ආ එයාට ආයුෂ වර්ණේ සැපේ බලය මේ සියල්ලෙන් මෙයා පිරිච්ච කෙනෙක්. නමුත් මේ පිරිච්ච කෙනා අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් අරමුණු කරලා බලනවා මහත්මයා මේ කාන්තාව ගිය ජීවිතේ කවුරු හැටියට ඉපදිලා හිටියේ කියලා. එතකොට මේ කාන්තාව ගිය ජීවිතයේදී මහත්මයෝ තරුණ කාලේ සුදුවක් දරාගත්ත කාන්තාව. ඒ කියන්නේ තරුණ කාලෙම සීලය තුල හිටපු කෙනෙක්, දානීය සීලය තුල හිටපු කෙනෙක්. එයා අවුරුදු 60 වගේ වයසේ සුදුවක් දරාගත්ත කාන්තාවක්. ඒ කියන්නේ එයා ගිය ජීවිතේ මුළු ජීවිතේම සීලය උදෙසා දානීය උදෙසා කැප කරපු කෙනෙක්. ඒ කියන්නේ යාට දැන් වයස අවුරුදු 65 නම් මේ කල් කියන්නේ මීට අවුරුදු 65කට ඉස්සෙල්ලා කතාවක් මහත්තයා. මේ ජීව ජීවිතේ. එතකොට එයා සීලය නිසාම දානය නිසාම මහත්තයෝ මේ ජීවිතේ ප්‍රභූ පවුලක උපත ලැබුවා. ප්‍රභූ පවුලක උපත ලැබලා ප්‍රභූම තැනකටපත් වුණා. එහෙනම් එයා ලැබූ ප්‍රභූ පව තැනට ලැබුණු දේවල් එයාගේ ස්වාම පුරුෂයාගෙන්ද ලැබුණේ නැහැ. එහෙම නැත්නම් වෙන ඥාතියෙක්ගෙන්ද ලැබුණේ? දායාදෙන්ද ලැබුණේ? එයා රැස් කරපු දේ. ගියසාර ගිය ජීවිතේ එයා රැස් කළා වූ දන් නිසා රැස් කළා වූ පින් සීලය නිසා රැස් කළා වූ පින් නිසා මේ ජීවිතේ අර ශ්‍රේෂ්ඨම තැනක ඉපදුනා. නමුත් මාත්‍යා මේ වෙලාවේ අර සියලු දේෙන් මත් වෙලා. අර ආයුෂ වර්ණය සැපේ බලය නිලතල ධනය මේ සියල්ලෙම මත් වෙලා මාත්‍යෝ එයා ධර්මයක් ගැන දන්නේ නැහැ. එයා දැන් සතර පායට පාර කපා ගන්නවා. එහෙනම් මාත්‍ය සතර පායට වැටෙන්න පාර කිව්වේ ගිය ජීවිතේ දානේ නේද? සීල ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දානයක් අනතුරුදායක. මොකද ඒ තුලින් සැප දෙනකොට මහත්වෝ ඒ සැප විඳින්න අපි දක්ෂ නැහැ. ධර්මයේ තුල නැත්තම් කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැත්තම් සද්ධර්ම ශ්‍රවණයක් නැත්නම් එයා දානේ නිසාම විනාශලා යනවා. අද මේ රටේ ඉන්න කෝටිපති ඕනම මහත්ෙක් ගත්තොත් ඔහු කෝටිපතියෙක් බවට පත් වුණේ බුදුරජාන් වහන්සේ නිසාවත් අම්මා තාත්තා නිසාවත් දීපල දෑවක නිසාවත් නෙමෙයි. එයා කෝටිපතියෙක් බවට පත් වුණේ ගිය ජීවිතේ එයා දුන්නා වූ දානයන් නිසා රැක්කා වූ සීලයන් නිසා මහසී. නමුත් එහෙමනම් ඒ කෝටිපති ජනතාව මහත්යාගේ පැත්ත වෙනයි. මහත්යා ඒක ධර්මයක් තුලත් ඉඳගෙන මහත්යාගේ ව්‍යාපාර කරනවා. නමුත් අපි දන්නවනේ හුඟක් අය ගත කරන ජීවිතේ නේ ධර්මයක් ගැන හිතන්නේ නැහැ. ඒ පැත්ත ගැන එහෙනම් ඒකෝ දැන් ඒගොල්ලෝ ගිය ජීවිතේ කළා වූ පින් නිසා නේද මේ ජීවිතේ නොමකට යන්නේ? අන්න ඒක තමයි මාත්‍යෝ කියන්නේ මේ සියල්ලම සංස්කාර සංස්කාර දානය සංස්කාරයක් කියලා බලන්න ඕනේ මතක් තියාගන්න මහත්යා මේ ජීවිතේ යම් ප්‍රභූභාවයක් විඳිනවා නම් මහත්මයා මේ ජීවිතේ යම් ශාස්ත්‍රීය භාවයක් විඳිනවා නම් මහේශාක්‍ය භාවයක් විඳිනවා නම් මහත්යෝ ඒ සියල්ල මහත්යා ගිය ජීවිතේ දුන්නා වූ දානයන්ගේ ආනිසංසම වෙන දෙයක් නෙමෙයි. සීලේ ආනිසංසම. නමුත් ඒ වගේම මහත්යා මහා පිනක් කරලා තිබ්බ මහත්යාට මේ ජීවිතේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා. ජීවිතේ තරුණ කාලෙදිම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තිනු මහත්යා සද්ධර්ම ශ්‍රවණය කළා තිනු. ඒ හේතු දෙක නිසා මහත්යා මේක ලස්සනට ගලපගත්තා. ඒ ගලප ගැනීම නිසා මහත්යා මහත්යා ආපු ගමන හරියි. නමුත් ওই ගමන යන්න මහත්වෝ 1000කින් එක්කෙනෙකුටවත් බෑ. මොකද මෙහෙන් ලැබෙනකොට මහත්වේ ලැබීම තුළ මෙයා ඉර වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දානය සංස්කාරය සීලය සංස්කාරය සමාධිය සංස්කාරය ඒ තුළ හිර වෙනවා කියන්නේ. ඒ නිසා මේ ඒක හරි අවාසනාවක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා කොච්චර පින් කළත් මහත්වෝ පින කරපු ගමන් ඒක හිතෙන් අතහැරලා දාන්න. හිතන අල්ලගන්න යන්න එපා පුතේ. මහත්තයා කොතනක ගිහිල්ලා අපි තුන් පන්සලක් සම්පූර්ණයෙන්ම හදලා දුන්නා කියලා. ඒක ශාසනයට උදෙසා පූජා කළා ඒක අතහැරියා. ඒක මට අයිති නෑ. ඒක පන්සල සදාකාලිකත් නෑ. ඒක අත ඒක එතනින් අතහැරෙන්න. නමුත් ශාසනික සේවාවන් කරන්න කොතනකවත් ඒවා අතහරින්න එපා. කොයිම වෙලාවකවත් දැන් නොතන බලන්න යන්න එපා. ලැබෙන තැන මොකද යමක් කරන්න ඒ දෙන කරලා ඒ කරපු ගමන් දින අනුමෝදන් වෙන හිතෙන් අතහැරලා. ඒක අල්ලගන්න යන්න එපා. ඒක අල්ලගත්තොත් මහත්යෝ උපාදාන පත්‍යා භව. හොඳට හිතන්නේ. පින නෙමෙයි අපිව නැවත උප්පත්තිය සුගතියට යවන්නේ. අකුසල් කළා බුදුරජාණන් වහන්සේ කියනවා පින් කළාය කියලා සුගතියට යනවා කියලා මම කියන්නේ නැහැ. පව් කළාය කියලා දුගතියට යනවා කියලා මම කියන්නේ නැහැ. එහෙම යමෙක් කියනවා නම් ඒක දෘෂ්ටියක්. උපාදාන පත්‍යා භව. උපාදානයයි භවයේ සකස්. අල්ලගත්තොත්. ඔව් උපාදානය. දැන් එක මුදලාලි කෙනෙක් හිටියම එයා මේ පේමන්ට් එකෙන් පටන් ගත්තා. පටන් අරගෙන එයා කෝටිපතියෙක් වුණා. ඉඩ කඩන් දේපල ව්‍යාපාර ඔක්කොම තිබුණා. නමුත් එයා එයාගේ දේපලට හරි ආදරය කරනවා. එයා හැම වෙලාවම කියන්නේ මගේ දහඩිය මේකේ නැත්තේ ඒ කතාව. එයාගේ දහඩිය තියෙන්නේ පේමන්ට් එකේ ඉඳන් එයා එන්නේ. ඉතින් ඒ නිසා එයා ආදරය කළත් පින්කම් කළා. එයා තනිකර පන්සලක් ওই ගොඩකර ප්‍රදේශයේ තනිකර බොදු මැදුරක්, චෛත්‍යයක්, බණශාලාවක් ඔක්කොමත් එක්ක හදලා දුන්නා. ජෙනරේටරයක් ආලෝක පූජා කළා. නිතර හැමදාම ලයිට් පත්නේ. හැම පෝයකටම 150කට සිල් පිළිසකර දන් දුන්නා. සුදු ඇඳුම විතර ඇඳේ පාට ඇඳුමක් ඇඳේ නැහැ. නමුත් මේ මහත්ය තමන්ගේ වෙනදාම කර කර ඉන්න ගමන් නත්තල් කාලේ සෙනඟ ගොඩක් වැඩි ඉන්න ගාම්ම පපුව අමාරුවක් වගේ ආවා. වැසිකිළියට ගියා පපු වතුරේ මේ සෙමත් එක්ක ලේ ගියා. එතනම තියෙන පෞද්ගලික රෝහලට ගෙනිච්ච නැතිම. එවලෙම නැතිම. දැන් බලන්න මේ මහත්ය අප්‍රමාණ පින් කරපු කෙනෙක් මහත්ය. පන්සලක් හදලා දුන්නා කිව්වා මේ පන්සල මේ මොහොතේ මේ මිනිස්සු සිල් අරන් ඇති. කාටවත් වැරදි කළේ නැහැ. නමුත් මහත්තයෝ මේ මහත්තයා මැරිලා ගියාට පස්සේ මේ මහත්තයාගේ පාංශකූල වෙලාවේදී පාංශකූලයට අප හාමුදුරුවෝ කිව්වේ මේ මහත්තයාට පාංශකූලයක් අවශ්‍ය නැහැ. හත් දවසේ තුන් මාස දාන මෙයාට අවශ්‍ය නැහැ. මෙයා ජීවිතය තුළ ඉදි මේ සියල්ල කරගත්ත කෙනෙක්. මෙයා දෙවියෙක්ගෙන් මෙහා උප්පත්තියක් ලබන්නේ නැහැ කිව්වා. එතන ಗುಣකතනයක් කරපු මහත්තයා ගමේ ප්‍රභූ මහත්තයා කිව්වේ මේ ඉන්න යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයා වැරද්දක් කළාද කියලා මේ කූඹියෙක් කියයි කිව්ව වැරද්දක් කරලා නැහැ කියලා. එහෙනම් අහන්න දෙයක් නැහැ නේ මහත්තයෝ නේද? නමුත් එහෙනම් ඒ ගෙදර මිනිස්සුත් හිතුවා දැන් මෙයා දීර්ඝතලයකම තමයි න්‍යායමතින් න්‍යා ජීවිතය නෑ කියලා. මෙහෙම අවුරුදු ගාණක් ගියාට පස්සේ මහත්තයෝ අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් අරමුණු කරලා බලද්දි මෙයා කොතනද කියලා මේ මනුස්ස මහත්තයා එයාගේ ඉඩමක් තියෙනවා. ඒක කෝටි ගාණක් වටිනවා. කොළඹ තියෙන ඉඩම හිස් ඉඩමක් ඒක. මෙයා ඒ හිස් ඉඩමේ ඇඳන් හිටිය ඇඳුම පිටින් කෝට් එකයි සුදු සරමයි ආඳින්නේ කම්බුලට මෙහෙම අත තියාගෙන අනේ අපෝයි මේව අපිටන් ගියන් අපේ දීපලකට ගියාම මේක එකපාරට ගිනි අරන් අපි එකපාරට කම්බුලට අත තියාගෙන මොනවද උනේ අන්න එහෙම අත තියාගෙන මාත්‍යෝ දෙකට බාගෙට නැවිලා ඒ කොනේ ඉඳන් අර කොනට යනවලු අර කොනේ ඉඳන් මේ කොනට යනවා බලන්නකෝ මොකක්ද උනේ මැරෙන වෙලාවේ මොකක්ද උපාදානෙ උනේ ඉඩම් දීපල ඉඩම් වෙනම වැඩක් උනාද වැඩක් උන්නේ නමුත් පින එතෙන්ට ඇවිල්ලා විපාක දුන්නා. ඒ අවසාන උපාදානයේ ඉඩකඩම් වලට සකස් වුණාම ප්‍රේතෙක් වුණා. කළා වූ පින්කම් නිසා මෙයාට හොඳට ඇඳුම් ලැබුණා. හොඳ ශරීරයක් ලැබුණා. අර විකෘති ප්‍රේතයෝ නෙමෙයි. ප්‍රේතයා කියන්නේ අන්ත විකෘති පිරිසක්. බොහොම මේ ගුප්ත විකෘති. නමුත් එහෙම නැතුව පරදත්ත රූප ජීවී කියන ප්‍රේතෙක් වෙන්න පුළුවන් වුණා. නමුත් මහත්ව වැඩක් තියනවද දැන්? දැන් එයා එතන. උපාදාන. දැන් එයාගේ දරුවෝ කවදා හරි මේක දැනගෙන එතෙන්ට ගිහිල්ලා ආමුදුරෝ 100ක් එක්කන් ගිහිල්ලා අටපිරිකර 100ක් එක දන් දුන්නා මෙයා පින් ගන්නෙ නැහැ. ගන්නත් සන්ත. ගන්නෙ නැහැ උපාදානයේ බලවත් මාත්‍ය. එයාට ඕන මරණ වෙලාවේ පින් පින මතක් කරලා දිව්‍ය ලෝකෙට යන්න දෙන්න. අර හදපු පන්සල මතක් කරගත්තා නම් හරි. ඒකයි උපාදානයේ බලවත් කියන්නේ. දැන් මෙතන අරක උපාදානයේ බලවත් වෙලා දැන් මේක අල්ලගෙන මගේ කරගෙන ඉන්නේ. එයා පින් ගන්න කැමති නෑ මාත්‍ය. එයා පින් දෙන වෙලාවට එයා වහන් පිට වෙලා ඈතට යනවා. කොහේ මේකට උපාදාන වෙනවා. උපාදාන. නේද? මේක උපා ඒකයි හරිම භයානක. ඒ ඒ නිසා මේ පින් කලාය කියන කාරණේ නෙමේ අපි වෙන දෙයක් උපාදානය කරගෙන ඉන්නවා නම් ඒ උපාදානය අනුවයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒක මේ බොහොම මේ අපි හැම වෙලාවෙම හිතන්න ඕන දෙයක්. ඒකයි කිව්වේ කොයි දේ කළත් ඒක අතහරින්න. ඒක අතහැරියේ නැත්නම් අපිට මැරෙන වෙලාවේ ප්‍රාථමික දෙයක් මතක් වුණා. පන්සලක හදපු දෙයක් වගේ පන්සලක් වගේ දෙයක් මතක් වුණා. අපි මේ පන්සලේ නුගගහේ නැත්නම් භෝගහේ ඉන්න ආලෝකමත් දෙවියෙක් හැටියට උප්පත්තිය ලබන්නේ. මොකද උපාදානයේ සකස් වුනේ එතන. දරුවන් කෙරේ උපාදානය සකස් කරගන්න බැරි වුණා. පන්සලේ හාමුදුරුවෝ අල්ලගත්තේ. පන්සලේ හාමුදුරුවෝ අල්ලගෙන වැඩක් නැහැ. සංඝයා කියන තැන අපි උපාදානය කරගන්නවා. හැම වෙලාවෙම මහත්තයා මට තේ උගුරක් දුන්නත් මා උපාදානය කරගෙන වැඩක් නැහැ. සංඝයා කියන තැන මම මේක සංඝයා උදසයි කළේ කියන කාරණේ හිතලා ඒ දේ කළා නම් මහත්වෝ මහපාරේ ඉන්න ඔය කවුරු හාමුදුරුවෝ කෙනෙකුට ඒක දුන්නත් මහත්යාට පින එතෙන්දි ලැබෙනවා. ඒ නිසා හැම වෙලාවම උපාදාන පත්‍ය භවෝ කියන කාරණේ තේරුම් ගන්න. උපාදානයයි භවය සකස් කරන්නේ. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ මහ පොළවෙන් පස්සහුරක් කරන් කියන්නේ මහත්යෝ මැරෙන මිනිස්සුන්ගෙන් මෙන්න මේ අතේ තියෙන පස්මිතයි සුගතිගාමි වෙන්නේ කියලා. අතේ තියෙන පස්මිත. කවුරුත් ඕන්නේ මේ ධර්මාශෝක රජතුමා මැරලා ගිහිල්ලා කොහෙද උපන්න පිඹුරෙක් වෙලා උපත්ති ලබන්නේ නේ. එතකොට අසිතිසි දාණය දුන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයක දෙන එකම එක දාණය අසිතිසි දාණය. රහතන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේ ඇත්තු 500ක් කන්‍යාව 500ක් 80000ක් කෝටි 80ක් එදා ධනෙ. ඒ දුන්න මල්ලිකාවත් මැරිලා ගිහිල්ලා මාත්‍ය උප්පත්තියක් ලබන්නේ පණුකුලයක සතියක්. මොකද මරණ වෙලාවේ මතක් වෙන්නේ කාමියා වරදවා ඇසිරීමේ අකුසලයක්. බුදුරජාණන් වහන්සේ කියනවා දවස් 7ක් කොසල් රජුමාට ප්‍රශ්නේ අමතක කරනවා. කොසල් රජුමා එනවා අහන්න කොහෙද දේවිය ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ අහන්න දෙන්නේ අමතක වෙනවා. මොකද මෙයා පැතිගණේ කියලා. හත්වෙනි දවසේ තමයි අරයතනි මිදෙන්නේ. දිව්‍ය තලයකට යන්නේ. නමුත් අද එහෙම කෙනෙක් මරනට අද විදින්නේ නැහැ මාත්‍ය. මොකද එදා ඒගොල්ලෝ අප්‍රමාණ ලොකු කුසල් කරලා තිබ්බේ. අද අපිට එහෙම කුසල් කරන්න බැහැ. අද කොයිද රහතන් වහන්සේලා එහෙම අද කොයිද බුදුරජාණන් වහන්සේලා නේ. ඒ නිසා අපිට ඒ කරපු කුසල් කරන්න අපි දක්ෂ නැහැ. අපිට ඒ වගේ සුමානෙන් අපිටලා ජීවිතලයකට යන්න බෑ. නේ. එතන තමයි. ඒ නිසා මාත්‍ය ඒවා දිහා බලලා අන්නේ උපාදාන පත්‍ය භවෝ කියන කාරණේ හැම වෙලාවෙම සිහි තබා ගන්න මාත්‍යෝ උපාදානයයි භවය සකස් කරනවා. සංඝස දැන් ඔය වගේ අපි මොනවාරි පුණ්‍ය ධර්මයක් කරලා ඒක පින නැතුව කුසලයට හරවන්නේ කොහොමද? පින නැතුව කුසලයට හරවන්නේ තමයි කළා අතහරින්න. අතහරින්න. ඒක තමයි කුසලය. ඒක අතහැරියා. ඒක අතහරින්න. අතහැර අතහරින්නේ කුමක් උදෙසාද? නිවන උදෙසා. නිවන උදෙසා. හැම වෙලාවෙම මේක අනිත්‍ය බලන්න. මහත්ය හැම වෙලාවෙම හිතන්න සමන් මම ජේතවනාරාමේ හදපු කාලේ එහෙ ඉන්නේ ඇති නේද? මම බුදුරජාන් වහන්සේටත් ආවාස පූජා කරලා ඇති. නමුත් ඒවා අනිත්‍ය දේවල්. ඒවා වෙන්නේ නැති සමහරට. නැත්තම් මහත්යලට මේ තැනට එන්න විදියක් නැහැ. මහත්යල ඒසා සංසාරේ අප්‍රමාණ පින් කරලා ඇති. එහෙනම් ඒවත් අනිත්‍ය නැහැ මහත්ය මේ ජීවිතේ හදන පන්සල ගැන කතා කරලා වැඩක් නැහැ නේද? එනිසා හදන්න, හදලා සතුටු වෙන්න, සතුටු වෙලා ඒක හිතෙන් අත්හැරලා දාන්න. මොකද මම මේ මීට වඩා ලොකු දේවල් සංසාරේ කරලා තිනවා කියන තැන ඉඳන් අතහරිනවා. ඒ අතහැරීම තුළ තමයි අපිට සැනසෙල්ල තියෙන්නේ. කරන්න කරන්න අතහරින්න. කරන්න කරන්න අතහරින්න. ඒ ඒ ඒ තුළ තමයි මේ මේ ලොකුම සැනසෙල්ල තියෙන්නේ. ඒවා අල්ලගන්න යන්න එපා. මහත්යාකලේ ශාසනයට උදෙසා. පන්සලේ ලොකු ආම්තුරුවන්ටවත් වෙන කාටවත් නෙමෙයි.